ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය එල්ලාවල වීතනන්ද ස්වාමීන් වහන්සේ සූත්‍රයෙන් ඇතුළත් වෙනවා. දේවේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසෙත්තවා. මහණෙනි අන්ත දෙක හැරීමම සංසාර මුක්තිය ලැබෙන ක්‍රමයයි කියලා. බුදුරජාණන් දේශනා කළා. මේ දේශනාව අහන පස්වන මහණුන්ට තේරෙනවා මේ අන්ත දෙක අතහැරියන විදිහයි අතහැරීමෙන් ලැබෙන ඵලයයි හේතුව ඒගොල්ලෝ මේ අන්ත දෙක හඳුනගන්න තිබුණා. ඒ වගේම මේ අන්ත දෙකට කොටු වෙන්න, හිර වෙන්න හැකියාවක් ඒගොල්ලන්ට පුරුදු වෙලා. නමුත් වර්තමානයේ අපි මේ අන්ත දෙක හඳුනන්නේ නාමිකව. මානසික වශයෙන් මේ අන්ත දෙකට කොටු වෙලා, හිර වෙලා ඉන්න පුරුදු වීමක් කරලා නැහැ. ඒ නිසා වෙන්නේ කස්සප මහණුන්ට තේරෙන ආකාරයට මේ අන්තික අතහැරීම නිවන කියලා අපිට තේරෙන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කිරීම පසුගිය දේශනා කිහිපෙම සිදු කරා. කුමක් නිසාද පස්සක මහණුන්ට මේවා තේරුනේ? ඇයි අපිට නොතේරෙන්නේ කියලා. අද දවසේ මේ මාතෘකාවට අනුව අපි තවදුරටත් මේ සූත්‍රයෙන් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අංශ දෙක අතහැරියට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන වසකමාන්ත මට මේ අංශ දෙක අතහැරීම තුල ලැබෙන අලුත් මාර්ගය මධ්‍යම ප්‍රතිපදා මේ නැද නැද මාර්ගය නැදු පිළිවෙතක් කියවලව චක්කකරණී ඥානකරණී ආදී වශයෙන් මේ බුද්ධ ඥානයේ ස්වરૂපය උන්වහන්සේ පෙන්නන මේ මධ්‍යම ප්‍රතිපදාව ලැබුම් පිළිවෙත දැන් අන්ත දෙක අතහැරියාම ඒ දැන් මේ ලැබුම් පිළිවෙත මොකද්ද කියලා ලැබුම් පිළිවෙතේ තියෙන වටිනාකම අපිට වැඩි හොඳට සතරමහනුත් තේරෙනවා ඒ තේරෙන්න හේතුව ය දේශනා වාරයේදී අපි පැහැදිලි කළා මේ මැදුම් පිළිවෙත කියලා දේශනා කරා. උදාහරණයක් විදිහට මේ පින්වතු පාරට යන පාරට යනවා නම් විතරයි. මේ පාරේ මැදින් යන්න කිව්වොත් ඒක පාරට ගමන් කරනකොට මේ පාරේ යමින් ඉන්න මොහොතක තමයි මේ පාරේ මැදින් යන්න කිව්වොත් කාට හරි කරන්නේ. එහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්නකෝ ආර්යශ්‍රාංග මාර්ගයේ වැඩිමේදී මේ පස්සගල අනුව වෙන අන්තගාමී පිළිවෙලක අන්තගාමී මාර්ගයේ පෙරනවා ඒකෙන් මැදට එන්න කියලා කියන්නේ. ඉතින් පස්සගල මහණු මේ ගමන යනවා. මේ බණ අහනකොට මේ ගමන යන්නේ. වර්තමානයේ බෞද්ධයන්ට මේ මැදුම් පිළිවෙතකට යන්න කිව්වට මේ ගමනක නෑ. ඒකට හේතුව තමයි පස්තර මහණුන් ගන්න මේ මානත මොකක්ද? දැන් මාවතේ මැද හොයා ගන්න කලින් මාවත දැනගෙන ඉන්න. දැන් අපිට සිදුවලා තියෙන්නේ අපි මැද මාවත කියන එක මැදුම් පිළිවෙතක් ගන්නෙ නෑ. මාවතක් ගන්න. සමාවතක් දන්නේ නැති අපි මෙතුන් පිළිවෙත හොයාගෙන කටයුතු කරනවා. එන්නේ මුලින් සකස් ගන්න වෙන්නේ වර්තමානයේ අපිට මෙතුන් පිළිවෙත නෙමෙයි. මොකද්ද මේ මාවත? පස්සඟ මහණුන් දන්නේ මාවත. ඒතකොට පස්සඟ මහණුන්ට බුදුහාමුදුරන්ට වමනා නැහැ ගන්නන්න මේ මාවත කියන්නේ. අපිට මේ මාවත ගැන ඉගෙන ගන්න සිදු වෙලා තියෙනවා. මේ මාර්ගත නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග 8. අංග 8 තමයි නෝ. දැන් අංග 8 විදිහට අපි දන්න කියන්නත් පුළුවන් පාඩම් තියෙනවා. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදීව වායාම සති සමාධි කියන අංග 8යි මේ මාර්ගය. නැදෙ නැදුම් පිළිවෙත නෙමෙයි. සතියේ නැද තමයි සම්මා කියන ගුණේ කියන්නේ. සම්මා දිට්ඨි නැදමා නැදුම් පිළිවෙතේ අංගයක්. දිට්ඨිය කියන්නේ නැදුම් පිළිවෙතේ අංගයක් නෙවෙයි. ආර කොහේ හරියන්නේ. එතකොට මේක තේරුම් ගන්න. පස්සගමානන්ත තේරෙන අපිට නොතේරෙන්න හේතුව මොකද්ද මේ අංග අට. මම මේ පින්වතුන්ට මතක් කරා පසුගිය දේශනාවේදී. ඒකට හේතු කාරණය මෙන්න මේකයි. මේ අංග අට අපි ඉගෙනගත්තේ නිවන් දකින්න. මේ අංග අට අපි ඉගෙනගන්නේ විභාගේ පාඩුවේ. මේ පින්වතුන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අට පාඩම් කරේ නිවන් දකින්න සත්‍යේතනාවකින් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවකින් හැමදෙනාම අපි මේ අංගාට ගැන ඉගෙන ගත්තේ පොඩි කාලේ කුඩා කාලේ මේ භාගේ පාස්සේ. කල් දැන් තමයි අවංකව ඉතල කරගන්න මේ අංගාට විභාගල විභාගයකට පාසල් විෂය මාලාවට හෝ දහම් පාසල් විෂය මාලාවට ඇතුළත් වෙලා තිබුණ නැත්නම් පාඩමක් වශයෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕන අපි ඉගෙන ගන්නේ ඒ කරගත්තේ එහෙනම් අපි මේ අංග 8ක් ගැන විභාගේ සමත් වීමට අවශ්‍ය කරන දැනුම. විභාගේ සමත් වුණාට පස්සේ ඒ දැනුම අපිට ඕනේ. ආයෙ අපිට මේ අංග 8ක් ගැන කතා කරන්න සිදු වෙන්නේ හිතන්න සිදු වෙන්නේ. මේ විභාග සමත් වෙලා හුඟක් කල් ජීවත් වෙලා වයසට යනකොට ආයෙ පන්සලේ සිල් ගන්න යනකොට ආයෙ මේ කතාව ඇහි. එතකොටත් මේ අංගකට යන ආයේ හොයනවා බලනවා ඉගෙන ගන්න. දැන් මේ හොයන්නේ බලන්නේ කවුද? මේ අංගකටම විභාග තමත් වෙන්නේ ඉගෙනගත් අපි. එහෙනම් වයසට ගිහින් මේක ඉගෙන ගන්න මොකටද? ඒත් නිවන් දකින්න. ඒකත් අපි භාවිතා කරන්නේ අපේ ඕමනාව තමයි. දැන් මෙන්න මේ වගේ ස්වභාවය මේ අංගයන් දැනගත්තා ප්‍රායෝගිකව. මේ ප්‍රායෝගිකව දැනගත්තේ මේ එදා ඉන්දියාවේ හිටිය අධ්‍යාත්මික ගුරුවරු පිළිගත් මේ සත්‍ය පුජ්‍යල ස්වභාවය මේ සාංශාරික ස්වභාවය සංසාරයක් හදන ස්වභාවය මේ සත්‍යයගේ මෙන්න මේ අංග 8යි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒක අපි දන්නේ මේ අංගයෙන් විභාගයක් පාස් වෙනවා කියන එකයි තව වෙනවා. අපිට වුණාස්තුනේ මේ අංගات ඒක තමයි. නමුත් පසමානුන් දන්නවා මේ අංගات සංසාරයක් හදන කාර්යය. ඒක පින්වතුනි. පසම පසමානුන් දන්න දැනුවට අපි යන්නේ. අපි ඉගෙන ගන්න වෙනවා මේ සිත්ති සංකප්ප වාචා කම්මන්ත ආදීව කියන මේ අංගات තමයි එන අපේ සංසාරේ හැම. එනකන් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පෙර නොසු ධර්මයක. මේ අංග අපේ නැතක් කරන්නේ කොහොමද කියලා අපි දන්නේ. විශ්වාසයක් නැහැ. තම තමන්ගේ විශ්වාසයේ මම හදන්නේ සංසාර මගේ උගත් මේ අංග අටෙන් තමයි අපි සංසාරය හදාගන්නේ. තවත් මේ පස්වග මහණුන් දන්න කවුද යා? මේ අංග අට මේ සංසාරගත සත්‍යයට ඉබේ පහළ වෙන්නේ නැහැ. මේක පහළ වෙන්න හේතුවක්. මේ සංසාරේ හැදුවට මේ අංග අටෙන් සංසාරය හදන්න මේ සංසාරගත සත්‍යයට උත්පත්තියෙන් හිමු වෙච්චි දායාද ටිකක් එකක් සංසාරික ස්වභාවය. ඒ දායද ටික තමයි අස්පන්නාසාදී ඉන්ද්‍රියන් හයි. එහෙනම් ඇහැට පෙනීම කියන එක තුල අධ්‍යාත්මික එදා දඹදිව තිබිච්ච අධ්‍යාත්මික විග්‍රහයක් තමයි ඇහැට පෙනීම තුල තිබෙන්නේ කුමක්ද කියලා. ඒ අධ්‍යාත්මික ගුරුවරු හොයාගෙන තියෙන ධර්මයක් තමයි මේ අංගය. නිසා ඇහැට පෙනීම උද අපිට යමක් පේනවද මේ පේන අවස්ථාවේදී මේ පෙනීම ඇතුලේ තියෙන ධර්මතාවක් ඒ ධර්මතාවට මොකක්ද පෙනීම හේතුවෙන් දිට්ඨියක් ඇති වෙනවා මුලින්ම දෙවනුව ඒකට අනුරූපව සංකල්පනාවක් වෙනවා සංකල්පනාවට අනුරූප කායික ක්‍රියාවන වාචා සම්මත ආදී වැඩි වෙනවා ඒ සංකල්පනාවලට අනුරූප වායාම සති සමාධි උත්සාහය, සීකල්පනා, සීකල්පන මෙන්න මේ අංගාට ඇසීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. දැනීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. රස විඳීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. ස්පර්ශය හේතුවෙන් ඇති වෙනවා. ඒ වගේම ධම්ම මනසේ කල්පනා වීම වගේ දේවල් මේ අංගකට හදන්න පුළුවන් දොරටු අපිට තියෙනවා හය. ඒ දොරටු වලින් අපි කියන්නේ නම් මම බලනවා, මම අහනවා, මම හිතනවා. ඒ ඔක්කොම තුල තියෙන්නේ මේ අධ්‍යාත්මික ගුරුවරු ගන්නේ මම හිතනවා නෙවෙයි ඒ අංගකට ඇතිවෙච්ච එකේ ප්‍රතිඵලයක් තමයි මට පේනවා කියන්නේ. මට ඇහෙනවා කියන එක ලැබෙන්නේ මේ අංගකට ඇතිවෙච්ච එකේ ප්‍රතිඵලයක්. දැන් මෙන්න මේච්චර ගැඹුරින් අර පස්සක මහන්තු මේ අංග අට ගැන දන්න. එහෙනම් සංසාරයේ හදන මාර්ගය ගැන දන්න. මේ අංග අට තමයි සංසාරයේ හදන මාර්ග. මාවත. දැන් බුදුහන්තරෝ දේශනා කරන්නේ මේ සංසාරයේ හදන මාර්ගයේ මැදට එන්න. මැදට ආව සංසාර විමුක්තිය ලැබෙනවා. එන මේ අංග අටක් ඇති වෙන විදිහට මේ සංසාරේ සකස් කරගන්නේ අපි මේ අංග අටම විභාගේ පාස් වෙන්නේ ඉගෙන ගන්නවා අපිට මොන සංසාරේ සංසාර මුක්තිය ගැන තේරෙන්න විදිහක් නැහැ දැන් ඊගාට බලන්න ඕනේ මේ අංග අටේ තියෙන විශේෂී ගුණ ටික අද දවසේ ඒක තමයි අපි ධර්ම දේශනාව සාකච්ඡා කරන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර මානට. 아무තු දෙයක් නෙමෙයි මම හොයාගත්තේ නේද? මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. ඒ කියන්නේ මේ සංසාරයේ හදන අංගات මං කියන විදිහට වෙනස් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. කොට බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට අපි තුල තියෙන අපි තුල හටගන්න සංසාරේ හදන ආකාරයට වෙනස් කරගන්න එකට බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය හැදී. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න අපි ඉගෙන ගන්න නම් අපි තුල අංග 8ක් හැම වෙලේම සක්‍රියයි කියලා ඉගෙන ගන්න. මේ අංග 8 ඇති වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඇහැට පේන කොටත් ඇති වෙන්නේ මේ අංග 8මයි. කරට ඇහෙන කොටත් ඇති වෙන්නේ මේ අංග 8මයි. එහෙමනම් මේ ආංගාට තියෙන වෙලාවක තමයි මේ පින්වතුන්ට පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න. ඒ කියන්නේ මේ අංගාක නැති වෙලාවකුත් අපේ ජීවිත තුළ තියෙනවා. ඇහැට පෙනීමක් නැති, කනට ඇහිීමක් නැති, මනසට අරමුණු වෙන්නේ නැති වෙලාවක් අපේ තියෙනවා. එහෙනම් මේ අංගාට නිින්ද ගිය වෙලාවට අපි ළඟ සක්‍රිය නැහැ. සිද්ධිය නෑ. එන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න බෑ නිින්ද කියන වෙලාව. නිදි මත වෙලා සිහි නැති වෙලාවක බෑ. ඒක තේරුම් ගන්න. එහෙනම් සිහිය තියෙන වෙලාව තමයි මේ අංගට ඇති. වඩන්න පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ නම් සිහි තියෙන වෙලාව. නිදිමත වෙලාවක වැඩින්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඊළඟට තේරුම් ගන්න ඕනේ මේ අංගාට ඇතුලෙන් දුරතු අ හයක් තියෙනවා. මේ දුරතු හයෙන් එහෙන් මේ අංගාට වැඩෙන වෙලාවක, හැදෙන වෙලාවක, එහෙන් මේ අංගාට තියෙන වෙලාවක අපි වගේ ආධිනිකයන්ට මේ සංසාරගත සත්‍යයකට මේ අංගාට ආර්ය ශ්‍රාංග මැදට ගෙන්න බෑ. වඩා එහෙනම් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා අපිට මේ අංගات ඇති වෙන දොරටු ගාන ඉස්සෙල්ලා සීමා කරගන්න පුළුවන්. අංගات හැදෙන්න පුළුවන් දොරටු හයක් තියෙනවනම් මේ ආරස්සංග මාර්ගයේ වැඩිීමේදී බුදුහාමුදුරුවෝ දෙන ආධුනිකයන්ට අපි වගේ ආධුනිකයන්ට දෙන උපදෙස් වෙන්නේ ඉස්සෙල්ලා පොදු වෙන්න කියනවා මේ අංගات හැදෙන දොරටු ප්‍රමාණයක් නවත්තන. දැන් දොරටු ප්‍රමාණය නවත්තන්න දීපු පිළියම් තමයි මේ සමත භාවනාව හා විදර්ශනා. ඒක භාවනා උගක්කල් දුරු වෙන්න ඕනේ. දැන් මේ තුන්තුන්ට පේනවා ඇති අපි මෙච්චර කල් කරලා තියෙනවා භාවනා. ඕනම් භාවනාවේදී ඇත්තම වහගෙන තමයි ඉඳගෙන භාවනා කරන්නේ. ඇයි එහෙම කරන්නේ? ඇස් අරගෙන ඉන්නකොට මේ අංග අටය තියෙනවා නැත්නම් නෑ ඕන කෙනෙක් භාවනා වහනා පුරුදු වෙන්නේ ශ්‍රද්ධා අධිතන ඒකදී සමුදාවරම පෙන්නනවා ආධුනිකයන්ට මේ භාවනා පුරුදු කරගන්න ස්ථාන තුනක් මේ පරිසර සාධක අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යත මේ තුනේ තියෙන සුවිශේෂී ගුණය ශ්‍රද්ධා එහෙනම් කණේ මේ අංගාට ඇති වෙන කුලප්පු කරන විදිහට මේ අංගාට ඇති වෙන ශබ්ද මේ අරඤ්‍ය දුක්ඛ මූල ශුන්‍යාගාර කියන තැන තුනේ නෑ. එහෙනම් කණින් ඇති වෙන අංග අදු කරගන්න තැන අපි හොයාගන්න. ඊළඟට මෙහෙම මෙහෙම විදිහලා. නාසය දිව වගේ ඉන්ද්‍රියන් ගත්තෝ අපේ දුර්වලයි මිනිස්සු. එකිනෙ මේ අංගාට දිවෙන් ඇති වෙන්නේ ආහාර ගන්නකොට විතරයි. ගඳ සුවඳ කියන එක අපිට නොසලකා හරින්න පුළුවන් හැකියාවක් තියෙනවා. සර්පේ වගේ සත්තුන්ට ඒක බෑ. අවිදි වැඩි ප්‍රබලව ගඳ සුවඳ කියන එක විශාල ගඳක් හෝ සුවඳක් තිබුණත් අපිට ඒක නොසලකා හැරලා ඒකට ප්‍රතිචාර දක්වන්න බැරි ඉන්නවා. ප්‍රතිචාර දක්වන්නේ කියන්නේ මේ අංගකට ඇදෙන්නේ නැහැ. ඒකට ඉන්දියන් කීපයක් ඔය විදිහට සංයමයකට පත් කරගන්න හැකියාව ලබා ගන්නවා. මේ ආරේ සංවාගේ වඩා ඊට පස්සේ අපි බලමු සමත භාවනාවකදී මේ අංගාට ක්‍රියාත්මක වෙන්නේ මනසින් එන අරමුණු හරහා තමයි. සමත භාවනාවට පුරුදු වෙනවා කියන්නේ. සතිපට්ඨාන භාවනාවක් කියන එක බුදුහාමුදුරුවෝ දීපේක. උනාසිය පෙන්වන භාවනාවේදී ඒක පුරුදු වෙන කෙනාට මේ අංගාට කාය විඥානයේ හරහා ඇති. ඒ කාර්තකම භාවනා ක්‍රමයේ ඉන්නේ නිවන් දැකීමට සතිපට්ඨාන ඒ කායන තමයි. ඊට පස්සම ගහනුන් දන්නවා මේ බණ අහන වෙලාවේදී අවබෝධයක් තියෙනවා. ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා, ඒරුමක් තියෙනවා. මේ අංගාට ගැන මේ අංගාට හැදෙන ස්ථාන ගැන අවබෝධයක්. ඒක ඊළඟට ඒගොල්ලෝ ඒ ජීවිතයේදී පුහුණු වෙච්ච භවනා ක්‍රම වගේ පුරුදු පුහුණු කරපු දේවල් අනුව තමන් කැමති වෙලාවක එක්ක මනසෙන් විතරක් මේ අංගාත ඇති කරගන්න ඒගොල්ලෝට හැකියාව ඒ හැකියාව ලැබුණේ රූපාවචර අරූපාවචර ධානයල. හරි. ඉන්ද්‍රිය පහෙන්ම මේ අංගාත ඇති වෙන්නේ නැති වෙන්න තරම් වුණ පස්වම මහන්සි. ඒකිට පස්වම මහන් පුරුදුනා අනිකයට වැඩි. මේ කයෙන් විතර ශරීරයෙන් විතර මේ අංගාත ඇති වෙන්නේ. අන්නේ අධ්‍යක්ීම දන්නේ නිසාවෙන් තමයි කිව්වේ අන්ත දෙකයි. කියන්නේ කයෙන් මේ අංගාට ඇති වෙනකොට තමයි මේ අන්ත දෙක ඇති වෙන්නේ. කායික අරමුණ. ශරීරයට එන පොට්ටබ්බ අරමුණෙන් තමයි අන්ත දෙක හටගන්නේ. මූලික. මේ අන්ත දෙක හටගත්තම සසක මහණුන් දන්නවා මේ මේ විදිහට ඉන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔන්නේ කායික අරමුණේ අන්ත දෙක ඇති වෙන වෙලාවේ අන්ත දෙක අතරින්ද බැලට යන තවතොර පුරුමක් කියනවා. මේ අංගවල ස්වභාවය බලන්න. දිට්ඨිය තමයි මේ අංගයේ තියෙන අංග අටේ තියෙන මුල් මාර්ගය. එහෙනම් දිට්ඨිය කියන දිට්ඨිය කියන්නේ සිංහලෙන් දැක්ම. මේ දිට්ඨිය කියන එක ඇති වෙලා තමයි සංකල්පන ඇති. එහෙනම් දිට්ඨියට අනුගතව තමයි සංකල්පන ඇති. සංකල්පනාවට අනුගතව තමයි වාචා කම්මන්තාදී නැති. තියෙනවා වාචා කම්මන්තා කියන ඒ දිට්ඨියට අනුගතව තියෙනවා උත්සාහයේ සීකල්පනා කරනවා. එහෙනම් අපි පැයක් බණ ඇහුවා කියන්නේ. ඒ බණ ඇහිීම ඇතුලේ තියෙන්නේ මෙන්න මේ අංග අටේ ක්‍රියාකාරීත්වය. ඊට අමතරව බණ අහනකොට මනසෙන් මේ අංග අට ඇති වෙන්නත් පුළුවන්. කයෙන් මේ අංග අට ඇති වෙන්නත් පුළුවන්. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා ආදී වශයෙන් මේ හැම එකක්ම එනවා. අපේ මේ සිදුවීම් සංසාරයේ පැවැත්මේ නිින්දිය නැති හැම වෙලෙම යමක් අපිට වෙනවද මේ දෙයට හේතුව දිට්ඨි සංකප්පාදී අංගකට මේ අංගකට ඇති වෙනකොට විතරයි අපේ ජීව ස්වභාවයක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ වසර මහණන් දන්නේ මේ ජීව ස්වභාවය තමයි සංසාරේ හදන කාරණය මේ අංගකට තමයි සංසාරේ හදන කාරකේ දැන් මේ සංසාරේ හදන මේ කාරකේ දිට්ඨිය තමයි ප්‍රධානම කාර්යය. ඒ නිසා දිට්ඨියට අනුව තමයි සංකල්පන ඇහැට මෙනීම හේතුවෙන් දිට්ඨියක් ඇති වුණා ඒකට අනුරූපවයි සංකල්පන ඒක සංකල්පන වලට අනුරූපවයි ඔයගොල්ලන්ට වාටා මම්මන්තාදී නැති. දැන් ඔබ විශ්වාස කරන්න යන්න. අපිට අත්දැකීම් නැහැ. නමුත් දැන් මේ පින්වත්තුන් අද දවසේ කතා කරපු සියලුම වචන ගත්තොත් ඒ වාචා කියන අන්ති. එතකොට මේ පින්වත්තුන්ට අද දවසේ කතා කරන්න මුල සියලුම වචනයකට හේතුව සංකල්ප. සංකල්පව නිකම් පහළ වෙන්නේ සියලුම සංකල්පනාවලට හේතුව කීකිය. දැක්කා. ඒ වගේම සියලුම දිට්ඨි වලට හේතුව එක්ක පෙනීම, එක්ක ඇලීම, අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ව කරමු. දැන් මේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් වලට අරමුණක් එන්නේ නැත්නම් වාචානය, කම්මන්තනය, ආජීවනය, උත්සාහය, සීකල්පනාවනය, ඒකල්පනාවනය. එහෙනම් අපේ සත්‍වීය භාවය සංසාරයේ සත්‍වීය භාවය හැදෙන්නේ මේ කියන දිට්ඨිය අනුව. දිට්ඨිය හැදෙන්නේ පෙනීම ඇලීම නැවති මේ උපත්ති ඉන්ද්‍රියන් වලට අරමුණු වීම තුලයි. ඔබ පස්සමාන දන්නවා එදා ඉති දඹදිව පුරා ඇලිතියයි දන්. ඒගොල්ලෝ ඉගෙනගත්ත දන්. ප්‍රායෝගික දන්. එහෙම ධර්මයක් ඉගෙනගත්තේ අයද බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ බොහොම සමයි. මේ අංගාත සම්මා කරගන්න මැදට යන්න එතන නිවන තියෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා. අපිට තේරෙන්නේ නැති අරයි. දැන් තව ටිකක් මේ අංගවල ලක්ෂණ බලමු. එහෙනම් දිට්ඨියනේ මේ අංග 8ේම ප්‍රධානම මූලිකය. දිට්ඨියට අනුව තමයි මේ ලෝකේ හැම දෙයක් වෙනවා දිට්ඨිය. දැන් බුදුහාමුදුරගේ ධර්මයේ තුල කියනවා දිට්ඨි තුනක්. ප්‍රධාන. දික්ටි වර්ග තුනක්. ධර්මයේ තවුඟක් දැන් වල මේ දික්ටි ගැන බුදුහාමුදුරුවෝ ගැඹුරෙන්ම දේශනා කළා තියෙනවා. උදාහරණයක් ගත්තම බ්‍රහ්මජාල සූත්‍රයේ වගේ තැනකදී දික්ටි 64ක් ගැන දේශනා කරනවා. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේම ඇති වෙන්න පුළුවන් දික්ටි. ශාස්ත්‍රීය මට්ටමින් තර්කානුකූලව සිතුම් පැතුම් කියන ඕනම මිනිස්සෙකේ දික්ටි ගියේ 64 න් ඉහළට වැඩි. 62 කින් 62ක් ගැන කියන්නේ. මේ 62කින් එකට වැටෙනවා. නමුත් මේ පින්වතුන්ට ගෘහස්තව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ බුදුහන්සේගේ ධර්මයෙන් සරලව දිට්ඨි තුනක් ගැන දැනගන්න ඕනේ. දැන් මම මේ පැහැදිලි කරන්නේ මේ දිට්ඨි තුන ගැන විතරයි. දිට්ඨි මේ තුනක් ගැන බුදුහන්සේ දේශනා කරනවා. මේ දිට්ඨි තුනෙන් දෙකකින් සංසාරය හදනවා. ඒ එකකින් හදන්නේ. දැන් සංසාරයක් හදන දිට්ඨි ධර්මයේ සඳහන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හා සම්මාසකතා සම්මාදිට්ඨිය. එහෙනම් සංසාරයක් මේ පින්වතුන් මේ වෙලාවේ සංසාරයක් හදනවා. අහන්නේ බණ මේ බණ අහලා මේ වෙලාවේ සංසාරයක් හදනකොට මේ පින්වතුන් ළඟ තියෙන දිට්ඨිය සම්මාසකතා සම්මාදිට්ඨිය ඒ කියන්නේ කම්මසකට සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයේ මේ සත්‍යක රූපේ කර්මයේ කර්මඵලයේ අදැරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ කිව්වොත් මේ බණහන්නේ බණහීම යහපතක් කියලා තේරුම් ගන්න. හොඳ දෙයක්. බණ ඇසීමෙන් මේ සංසාරයේ හොඳ පැත්තකට යනවා. ඒක පින. එහෙනම් මේ පිනක් කියන අර්ථය එන්නේ කම්මසකතා කම්මාදිට්ඨිය පවතින වෙලාවට. ඕනම විනක් ලැබෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය කියනවා. හැබැයි ඕන විනකින් සංසාරයක් හදන. විනක් කියන්නේ හොඳ සංසාරයක් හදන දිට්ඨිය. ඒ හොඳ සංසාරයක් හදන දිට්ඨියකින් ඇති වෙන ප්‍රතිඵලය වින. දැන් මෙහෙම හිතන්න. බුදුහාමුදුරු පෙන්නනවා අ සම්මාසකත සම්මාදිට්ඨිය තියෙන වෙලාවක හදන සංසාරයේ හොඳ සංසාරයක්. එන විපාකයක්. මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවක හදන සංසාරයේ නරක සංසාරයක්. බුදුහාමුදුරු නරක සංසාරයේ ස්වરૂප කියන්නේ සතර අපායේ ස්වභාවය. හොඳ සංසාරයක් කියලා බුදුහාමුදුරු පෙන්නනවා. කාම ලෝකේ නම් මනුෂ්‍ය, දේව කියන මානසික සමාධිය. හොඳ සංස්කාරය. කාම ලෝකයේ හොඳ සංස්කාරය. කාම සුගතිය. එහෙනම් කාම සුගතියේ උපදින්න හෝ කාම සුගතියේ කටයුතු කරන්න මූලික වෙනවා සම්මස්සගත සම්මාදී. තව සම්මස්සගත සම්මාදීත්‍යයේ කාම ලෝකයේ මූල ස්වરૂපේ. ඒ ස්වરૂපයේ උදාහරණ හඳුන්වන්නේ රූප රූපාවචර මානසික තත්ත්වය හා අරූපාවචර ඒකත් සම්මතකතා සම්මාදිට්ඨියට අන්තර්ගතයි. එහෙනම් දැන් බලන්න මේ අංග අටෙන් එනනම් දිට්ඨිය තමයි ප්‍රධාන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දිට්ඨි දෙක. දිට්ඨි තුනක් පෙන්නනවා. පළවෙනි දිට්ඨිය මිත්‍යා දිට්ඨිය. දෙවෙනි දිට්ඨිය සම්මස්සකතා සම්මාදිට්ඨිය. තුන්වෙනි දිට්ඨිය සංසාරයක් හදන්නේ නැති. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යෙදිච්ච තැනක සංසාරයක් හදන්නේ සම්මාසගතා සම්මාදීති යෙදිච්ච තැනක සංසාරයක් හදන්නේ දැන් මිත්‍යා දෘෂ්ටියේ යෙදිච්ච තැනක සංසාරයක් හදන්නේ දැන් මේ කිනුතුන් ඉන්නේ මේ වෙලාවේ මොන වගේ තැනක තමන්ට මේ බල ඇහෙනකොට සද්දේ හේතුන් ඇති වෙන්නේ ඔය අංග 8ම. ඒ අංග 8 විමුක්තියක් ලැබිච්ච කෙනෙක් මේ කවුරුවත් අනහන දෙවියන් වලයින්ින් ඇති වෙන්නේ සම්මස්කත තමයි දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට මේ දික්තිය හඳුනගන්න බැරි හින්දා සම්මස්කත සම්මාදිට්ඨියක ඉඳලා තමයි සංසාරයක් හදන්න නැති සම්මාදිට්ඨිය වෙන ලෝකෝ සතිය රකින්න වෙලාවක මේ මිනිස්යාගේ ඇති වෙන සියලුම සිද්ධි කම්මසකට සම්බන්ධියට අනුගත. මිත්‍යා දෘෂ්ටි. එහෙනම් මේ මිනිසුන් එක දවසක් පන්තිල් රැක්කෝ. ඒකයි දවස තුල පන්තිල් රැකී හැදීමක් තිබුණා. ඒ දවස තුල ඇහැට පෙනෙච්ච සෑම රූපයක් කරේ. කනට ඇහිච්ච සියලුම ශබ්ද කරේ. ඒ වගේම ගඳ සුවඳ දැනෙච්ච තැන්වලදී ඇතිවෙච්ච අරමුණු වල මනසින් හිතුවකෝ ඒවා කල්පනා කරගෙන මේ නිත්‍ය සම්මතන කරනවා. සංකීර්ණ රබින දවසේදී නිත්‍ය මිත්‍යා දෘෂ්ටියේ දෙන්න තන ආන්නේ වගේ තැනකට එන්න කියනවා ආරයත්තාක මාර්ගයේ වඩන්න අපි වගේ අය. දැන් මේ තුමුතුනේ නා සංකීර්ණ රබින. රබින වෙලාවට ආරයත්තාක මාර්ගය ඊට වැඩි අධිශීලයක් අදිනවා පහසු. ඉතින් ඊට පස්සේ කතා කරමු. අවම වශයෙන් පංචේ රකින්නකොට මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා සම්මතකත සම්මා දිට්ඨියෙන් සංසාරේ හදන්න ශ්‍රාවකයා ආරම්භ කරනවා. මොකද මේ විවතුන් කියන පංචේ රකින්න දවසට මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ හරියට පංචේ රකින්න වෙලාව. එහෙන් අරමුණාවක් ඒ දිට්ඨිය තුලක් තියෙන්නේ. දැන් කලින් ආවත් ඒ දිට්ඨිය තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන එක ඉවත් වෙනවා පංචේ රකින්න. ඊළඟට තව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වඩනවා කියන එක තුල මේ අංගාටේ සම්මාසකතා සම්මාදිට්ඨිය පවතිනකොට නැත්නම් පංචිල් රැගෙනකොට සංසාරයේ හදන්නේ නැති තත්ත්වයට සැකසීමක් වෙනවා මේ අංගයන් තුන. මොනවද වාචා සම්මන්තාදී. එන පංචිල් රැගෙන ඕනම තැනකදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ අංග තුනක් වැඩිලා තියෙනවා. මොනවද යන්නේ තුන? වාචා සම්බන්ධතාව. අපිට කරන්න තියෙන්නේ පංචශීල රකින්න ඕනේ. අනුන්ට දෙන්න කමින්න නෙමෙයි. දැනගෙන රකින්න වෙලාවේදී ආරස්ථාන මාර්ගයේ අංග තුනක් වැඩිලා. වැඩිලා කියන්නේ සංසාරයක් හදන්න ටිකක් දෙයට හැරිලා. මොනවද පංචශීල රැකීමෙන් වැඩෙන අංග තුන? වාචා සම්බන්ධ ඒකට කියනවා සීල ශික්ෂා. ඊළඟට කොච්චර සංගීත රැක්කත් අධිශීලය රැක්කත් ආරස්ථාන මාර්ගයේ වැඩෙන්නේ වාචාකම්මතාවිය තමයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා වායාම සති සමාධි කියන අංග තුන සංසාරය හදන්න පිටත්වයට පච්චරන්නේ. සමා ශික්ෂාව භාවිත සමත භාවය. භාවනා කරනකොට එන වායාම සති සමාධි කියන අංග දෙක තුනක් සංඝාරයක් හදන්න පුළුවන්. මොන ආරයන් මාර්ගයේ පියවර දෙක. දැන් දෙකක් වෙයි. සීලදික්ෂාවේ වැඩෙනවා වාචාකම්මන්තාදී සංසාරයක් හදන්න ප්‍රත්‍යයද. සමාධි ශික්ෂාවෙන් වැඩෙනවා වායාම සති සමාධි සංසාරයක් හැදෙන්නේ ප්‍රත්‍යය. දැන් වෙන සංසාරය හදන්නේ දික්ටි සංකප්පි. මේ දික්තිය මොකක්ද දැන් තියෙන්නේ? කම්මස්කතා කම්මස්කතා ඒකට අනුගතව සංකල්පනයි. දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා ඔය සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් අංග හයක් සම්මාදිනේට ගත්තේ ශ්‍රාවකයාට. ප්‍රඥා ශික්ෂාවෙන් ඉතිරි අංග දෙක සංකප්පය හා විත්‍ය සම්මා කරා. මුලින්ම සංකප්පේ සම්මාදී ඉතිරි වෙන්නේ තනි විත්‍ය. අපේ විත්‍ය සම්මා කරලා තමයි මේ කම්මත්තක සම්මාදිට්ඨිය විපස්සනා භාවනාවක් වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට හැරෙනවා. අන්නේ හැරෙන්න එක වෙනයි. නැතුන් පිළියෙත කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පිළිවෙල සීල සමාධි ප්‍රඥා. නමුත් වර්තමාන බෞද්ධයෝ මේක ගැන දන්නේ නැති නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියලා විශ්වාස කරනවා. අටමහා කුසල් කිරි මෙන්න අපිට වැරදි. රකමහ කුසල් කරාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල ශික්ෂාවෙන් වැඩෙන වාචා කම්මන්තාදී විතරයි වැඩෙන්නේ සීල රැකලා කරොත්. එන ආමිත පින්කම් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුරු පෙන්නන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පින්කම් වෙන්නේ ප්‍රතිපත්ති පූජාලයි. සීල සමාධි ප්‍රඥායි. කාල වේලාව අවසන් වෙන්න යනවා වලින් පමණක් ආවස්ථාංග මාර්ගයේ වැඩෙනවා වෙන තැන් වලට වැඩෙන්නේ නැහැ කියලා දැනගන්න නමුත් එතකොට අටමහා කුසල්ලෝ වෙනත් ආමිත පින්කම් නොකර ඉඳීම ලොකු බරපතල හානියක් වෙනවා අද දවසේ කර්ම කියන්න බැරි වුණා පස්සේ දේශනාවකදී ගැන පැහැදිලි කරනවා මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනේ තම තමන් මෙතෙක් කල් කරගෙන ආපු ආමිත පින්කම් එහෙම්මම කරලා එකක් පාඩු කරන්නේ නැතුව ඕන වැඩි කරගත්ත දායකත්වය